තව මේ ප්‍රශ්නයක් තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන එකක්. මේ සතෝව අසති සතෝ පස්ස සති ආදී වශයෙන් මේ ආනාපාන සති භාවනාව වඩන ආකාරය ගැන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති ආදී වශයෙන් වඩන ක්‍රමෙත් මොකද්ද කියලා මේ විස්තරයක් අහන්නේ. ඉතින් මේක ක්‍රම දෙකක් තියෙනවා. සමත මාධ්‍යයෙන් ගිහිලා විදර්ශනාවට නැගෙන ක්‍රමයක් තියෙනවා. විදර්ශනා පූර්වංගම සමතේ ලබන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම දෙකේම මේක විග්‍රහ වෙනවා. මේ විග්‍රහ වීමේදී ආස්වාද ප්‍රස්වාස දෙආකාරය. එකක් තමයි ලෝක සම්මතියේ පවතින සම්මත ආස්වාද ප්‍රස්වාස වචනේ. අනික තමයි එකෙන් පෙනෙපු දහම් අදහස. මේ ක්‍රම දෙකක්. ඇසුරු කළ යුතු සහ පහ කළ යුතු අර්ථය එකක්. විසුද්ධි මාර්ගයේ toy ටික විග්‍රහ කරලා තිනවා දෙවිධයකට හොයාගන්න බැරුව තියෙන්නේ. නව අවස්ථාවකදී ආස්වාස ප්‍රස්වාස නැවතිලා නිරෝධයේදී ආස්වාස ප්‍රස්වාස නවතිනවා කියලා එක ක්‍රමයක් වෙන්නෝ. සමත ක්‍රමයට. විදර්ශනා ක්‍රමයටත් එහෙම ක්‍රමයක් වෙන්නවා. ප්‍රථම ධානයේදී ආස්වාසය අඩු වෙනවා. ද්විතිය ධානයේදී තව අඩු වෙනවා. තෘතිය ධානයේ තවත් අඩු වෙනවා. චතුර්ථ ධානයේ තව අඩු වෙනවා. ආකාසානං චත්තනේ ඒ විදිහ ආදි වශයෙන් කියලා ආස්වාස ප්‍රස්වාස දෙක හතරවැනි දැහැන්නකට අඩු වෙනවා කියලා එක ක්‍රමයක්. නවතිනවා. එහෙම කියලා ආස්වාද ප්‍රස්වාස නවතින ක්‍රමවේදයක් ගැන සමත ක්‍රමයෙන් පෙන්නනවා එකක්. ඒ වගේම මේ සිද්ධි මාර්ගෙම තවත් ක්‍රමයක් තියෙනවා විග්‍රහ කරලා. ඒකෙන් පෙන්නනවා සෝවාන් මාර්ගයේදී ආස්වාස ප්‍රස්වාස නවතිනවා. අඩු වෙනවා. සෝවාන් ඵලයේදී තව ටිකක් අඩු වෙනවා. සකුරුදා ගාමී මාර්ගයේ තව ටිකක් අඩු වෙනවා. ඵලයේදී තව ටිකක් අඩු වෙනවා. අනාගාමී මාර්ගයේ තව ටිකක් අඩු වෙනවා අනාගාමී ඵලයේ තව ටිකක් අඩු වෙනවා අරිහත් මාර්ගයේ තවත් අඩු වෙනවා අරිහත් ඵලයේ තවත් අඩු වෙනවා නිරෝධයේදී ඉවරටම ඉවර වෙනවා දැන් මේ තව ක්‍රමයක් දැන් මේ ඔක්කොම ආස්වාද ප්‍රසආස එක දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ මේ ධර්ම විග්‍රහ කරන සියලු තැනක පෙන්වන ආස්වාස ප්‍රසවාස කියන වාතයේ පස්සේ ගියොත් ඒ හිත වික්ෂිප්ත වෙනවා වළන්න බෑ කියලා ධානයේට ගන්න බෑ කියලා එහෙනම් මේ ආස්වාස ප්‍රස්වාස කරන එක අරමුණක් දැනගෙන සමත ක්‍රමයක් තියෙනවා එකක්. ආස්වාස කරන බවක් දන්නවා ප්‍රස්වාස කරන බවක් දන්නවා. හැබැයි ඒකේ ඇලෙන්න බැඳෙන්න එකක් ඒකේ නැති බවක් දන්නවා. හිත විවිධ අරමුණු වල දුවලා දුවලා පුරුදු වෙච්ච අයට යම්කිසි අරමුණක ටික කාලයක් එක පැත්තකට නැඹුරු කරගෙන යනකොට අද විවිධ අරමුණු වල දියපු ගති ලක්ෂණේ අඩු වෙනවා. ඒ මඩු වෙලා පාලනය වෙනවා. මේක ක්‍රමයක්. ඒ වගේම විදර්ශනාත්මක ක්‍රමයක් තියෙනවා. ඒකට හොයාගන්න ඇසුරු කළ යුතු දහම් සහ පහ කළ යුතු දහම්. රාග දේශ මොහයෝ පහ කළ යුතු දහම් බව දකින්න ඕනේ. රාගක්ෂේර දේශක්ෂේර මොහක්ෂේර හේතු වෙන්නා උදහම් ඇසුරු කළ යුතු බව දකින්න ඕනේ. දහම් ඇසුරු කරන්නේ රාගක්ෂේ, දේශක්ෂේ, මෝහක්ෂේ හේවත් නිවන සඳහා කියා දකින්න ඕන. ඒ දැනගෙන මනස ඊයෙන් යුක්තව ඒ සඳහා අවශ්‍ය දහම් ඇසුරු කිරීමත්, පහකල යුතු දහම් අරමුණ එනකොට පහ කිරීමත් ওই දෙක අනුකූලව කරගෙන යන්න ඕන. මේක ක්‍රමයක්. මේ පසුව කිව්ව විදර්ශනා ක්‍රමය අද වෙනකොට වැහිලා තියෙන්නේ. අනික් මුලදී පෙන්නපු සමත ක්‍රමයක් ආස්වාද ප්‍රස්වාස වායුව අල්ලගෙන ඔහේ බලා ඉන්න එකක් වෙලා තියෙන අවතිලා. ඔය කියන දෙක පිළිබඳවම කටයුතු විස්තරයක් විග්‍රහ කරන්න මේ පිළිබඳ විස්තර දීලා තියෙනවා. හෙළබදු පීම පළවැනිම සංගරාවි. ඒ පළවෙනි සංගරාවෙම තියෙනවා පළවෙනි ලිපියේ පටන්ගෙන පළවෙනි දෙවෙනි සංගරා දෙක තුල අන්න ඒ ටික බලාපුවාම මොකද මේ හුඟා ලොකු විග්‍රහයක් හින්දා මේක කරන්න බෑ එකපාර. ඔක දකින්න ඕනේ. කර්මස්ථානයක් වශයෙන් වැඩිීමේදී මේ විදර්ශනා ක්‍රමයේ දීර්ඝ ආස්වාස කියලා දකින්නේ. අපි මේ සසරෙදි දැඩි විදිහට ආස්වාදයගේ බැඳිච්ච ක්‍රමවේද තිබුණා අරමුණු අරගෙන. ඒ අරමුණක් හිතට ආපුවා මතුවෙලා ලේසියෙන් ගලවා ගන්න බෑ. ඒ අරමුණ පස්සේ දැඩිව යනවා හිත මානසිකත්වේ. ගිහින් ගිහින් ඇලීමක හෝ බැඳීමක ගිහිලා ඒ පැත්තේ රෞද්‍ර වෙන අපේ ලකයි දත් පිළි කරනවා නිකන් ඉඳගෙන. මොකද බලපුවාම තරහකාරීගේ වැඩක් මතක් වෙලා. තව කෙනෙක් නිකන් හිතේ තනියෙන් ඉනහ වෙනවා. මොකක් වෙලාද බලනකොට රූපයක්ම ඇවිල්ලා වෙයිලා. හේතුව බලනකොට ඇලුම් කරපු දෙයක් මතක් කරලා හිතහක් කරන්න බෑ ඒකෙම ගිහිල්ලා. දැන් මෙන්න මේ විදිහට තියෙනවා මේ අපි ඇසුරු කරන දේවල් ගොඩක් තියෙනවා මේ ලෝකේ. ඒවා වාතයේ නෙමෙයි. ඒවා සංඛාර කිව්වේ ඒවට. මේ මේ සංඛාර අනාසාසිකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආස්වාස කරන්න එපා. මේක ආස්වාසය. අස්වැසිල්ල සඳහා ආස්වාස කියන වචනේ කියනවා. අස්වාස අස්සසාස දෙක. අස්වාස පස්වාස කියන්නේ හුළඟ නාසයෙන් ගන්න හුළඟ අර ගැනීම සහ පහ කිරීම. අස්සසාස පස්සසාස කියලා වචනයක් ඔය ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. සතෝව අස්සසති මිසක් සතෝව අස්සති නෙවෙයි. සතෝ පස්සසති මිසක් සතෝ පස්සති නෙවෙයි. අස්ස පස්ස කියන වචන දෙකෙන් පෙන්වන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. අස්සසාස පස්සසාස කිය තව සයන්නක් වැඩි කරලා තියෙන එකක් තියෙනවා. ඔය පදේ පදයෙන් පෙන්නපු අර්ථය හොඳට විග්‍රහ කරලා ගන්න ඕනේ අර්ථ වැහිලා තියෙන්නේ. දීර්ඝ ලෙස ආස්වාදයේ සඳහා මිලෝක සත්‍ය ඇසුරු කරන දේවල් තියෙනවා. හැබැයි මේ ආස්වාදයේ වැදගත් දේවල් නෙමේ කාම ආස්වාද. මේක තමයි සසරේ මෙච්චර කාල කරගෙන ඇවිදලා අමාරුවේ වැටුනේ. එහෙනම් ඒවා පහකල යුතු ඒවා මිසක් ඇසුරු කළ යුතු ඒවා නෙමෙයි. අන්න ඒක දැනගත්තාම මොනවද දීර්ඝ ලෙස අපි අරගත්තේ? ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ ඒ ටික. කෙටි ඒවා අයින් කරන්නේ පස්සේ. එහෙනම් සතිපට්ඨාන සූත්‍රය ඉස්සෙල්ලාම දේශනා කරනකොට දීගං වා අසසන්තෝ දීගං අසසාමිති පජානාති කියලා පටන් ගත්තා. පහ කරන්න ඉස්සෙල්ලා අරගන්න එක ගැන පෙන්නුවා. මොනවද ගන්න ඕනේ? රාගයේ ආදීනව, දේශයේ ආදීනව බලන යම්කිසි දහමක් තියෙනවා නම්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච විදිකිච්ඡ ආදී නීවර්ගයන්ගේ ස්වභාවය දකින යම් දහමක් තියෙනවා නම් මේ දහම ඉස්සෙල්ලා අහලා දැනගන්න ඕනේ. දැනගත්තාම රාගයන්ගේ ආදීනව මෙච්චර බලවත් නේ කියලා දකින්න ඕනේ. ද්වේෂයේ ආදීනව මේ තරම් බලවත් කියලා දකින්න ඕනේ. ඉතලා වනහලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත කෙනේ දකිනවා. කොයිතරම් දැඩි බැඳීමක් ලෝභයට ද්වේෂයට තියෙනවද කියලා. අන්න ඒක තමයි ඉස්සෙල්ලා අයින් කරන්න. අවිජ්ජා දෝමනස අයින් කරන්න මේ කායानुපස්සනාව තියෙන්නේ. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභය. දොම්නස කියන්නේ දුෂ්ට භවයේ හුඟක් එහාට ගිය පැත්තක්. හැම වෙලෙම දෙවන්නේ හොයාගෙන යනවා තරහලත් පලි ගන්න කාගෙන් හරි පල ගන්න තනියෙන් බෑ මදි බාහිර උදව්පකාරලත් ගන්නවා අතින් ගහලා මදි ගන්නවා පොල්ලක් අරින්න ගන්න කඩුව ගන්නවා දෙවන්නක ආධාරය ගන්නවා යාළුවෝ එකතු කර ගන්නවා වරෙන්ක යන්න පොඩි වැඩක් තියෙනවා අන්න ඒවා තමයි අර ඉස්සෙල්ලක බලවත් ඒවා ඒවා ගත්තාම මොකද වෙන්නේ අන්නේ ඇසුරට ගත්තාම තමයි දෝමන අස්ස වෙන්නේ දෝමන අස්ස වෙන්නේ. දෝ කිව්වේ දෙකක්. මන දෙකක ඇසුරට වැටෙනවා. දෝමන ආශ්‍රය කරන දෝමන අස්ස වෙනවා. එහෙනම් මෙන්න මේ தත්ත්වෙල මනසපත් වෙනකොට ඉන්න බෑ දැන් තරහ දරාගෙන ඉන්න බැලුවා පිට කරන විවිධ ක්‍රම වලින්. ඒකට ප්‍රතිචාර දක්වන්න ගන්නවා විවිධ ක්‍රම. ආයුධ ගන්නවා. පිහිය ගන්නවා. කොටන්න අයින්ද ගන්නවා කිනිස පිස්තෝලේ ගන්නවා වෙඩි තියන්න සුවක්කුව ගන්නවා උගුල් අදිනවා හූනියම් කරන්න යනවා යාළුවාට ගහගෙන හේලම් කියනවා බනිනවා මොකද මේ ඒ තරහම පලි ගැනීමට තමන් බැහැලා තියෙන ඊළඟ නිගමනේ මෙන්න දෝමනස ඉස්සෙල්ලාම ඔව හික්මවා ගන්න ඕනේ මෙන්න මේ දෝමනස කියන එක ඊට ඉස්සෙල්ලා අවිජ්ජා දැඩිම ලෝභේ දැඩි ලෝභය සහ දෝමනස අයින් කරගන්න එක මේ භාවනාව වඩන්න බෑ ওই ටික තමයි ඉස්සෙල්ලාම කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද කියලා හිටන් පංච නීවරණ වලටත් පින්නුවේ. ඒ නිසා ඉස්සෙල්ලා ඒවා අයින් කරගන්න ඕනේ. ඒවා අයින් කරගන්න බෑ ලේසියෙන් එකපාර. ඕවා අත්හැරලා දාපන් කියවල අත්හරින්න බෑ. මොකද ඒ තරම් දැඩිව බැඳිලා සංසාරේ පුරුදු කරගෙන ආපු දේවල්. ඒවා අත්හැරගන්න ඒව ඇති වෙන ආදීනව නිතර මෙනෙහි කරන්න ඕනේ. වෙන්වීමෙන් ලැබෙනා වූ සැනසීම සුවේ නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒ ඇසුරු කරනකොට මේ ඇසුරු කිරීම පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ. මේ දැඩි ලෝභය ඇසුරු කිරීම නිසා හටගන්න જાතිය කොයි වගේ ඒවද? ඒවටපත් වුණොත් විනිවිද හිටින්නේ මොන જાතිය දුකක්ද? මේ ඇති වෙන දෝමනසතාවයේ ආරම්භ වෙලා ඒකේ අවසානයේ කොහොමද හටගන්නේ? ඒක තණ්හා උපාදානනේ තවත් විග්‍රහ ඇතු වෙනවා. වේදනා පත්‍ය, පටිගම්, පටිග පත්‍ය, අදිමොක්ක, අදිමොක්ක පත්‍ය, භව භව පත්‍ය, ಜಾති කියලා එහෙම වෙන ක්‍රමයක් තියෙනවා. රෞද්‍ර තෙන උපදිනවා ගිනිගත තෙන උපදින හැටි. තණ්හා උපාදානින් නෙමෙයි උපදින්නේ එතන. ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා. තමන්ගේ අදහස මුදුන්පත් කරන්න ඕන දුෂ්ට ක්‍රියාවක් කරන මානසිකත්වයක් ගොඩනගෙනවා. වටපිට බලනවා. තරහ වැඩි ගහන්න එකක් නෑ අහුවිලා තියෙන අසූචි ගෑවිච්ච ගලක්. අසූචි ගෑවිලා බලන්නේ ගත්ත ගමන් ගහන්න ඇදලා ගන්නවා ඒ ගලව. දැන් වෙන වෙලාවට නම් අසුචි ගෑවිච්ච එකල චි ඒ කියලා දුවන වහකට අල්ලන්නේ නැතුව. තරහ වැඩි වෙච්ච වෙලාවට ගහන්න වැට පිට බැලුවා ඔහුනේ ගලක් වෙන එකක් නැහැ. අර අසුචි ගෑවිච්ච එකල කිසි ගාණක් නැතුව අල්ලනවා. මොකටද? අනිකට පලි ගන්න ඒකෙන් ගහන්න. මෙන්න මෙහෙම දෙයක් ඇති වෙනා මේ මානසිකත්වයේ තුල. මේ කර්ම ශක්තිය අපායට ගෙනියන්නේ ඔන්නෝම ක්‍රමයකින්. අදහස මුදුන්පත් කරලා දෙනවා ඔහොම ක්‍රමයකින්. ක්‍රමයේ දකින්න ඕනේ. ඔය ප්‍රියයි මధుරයි කියන්නේ දෙකක්. මధుර ස්වභාවයෙන් තෘෂ්ණාවට තන ආරම්භ දෙනවා. ප්‍රිය ස්වභාවයෙන් ද්වේෂයට තන ආරම්භ දෙනවා. රණ්ඩු වෙන්න තරහ කැමති. රණ්ඩු වෙන්න හොඳ නැහැ නිකන් හිටහම රණ්ඩු වෙන්නේ නැතුව මොකටද රණ්ඩු වෙන්නේ ඔබ කිව්වොත් එහෙම. ඔබ කිව්වට හරියන්නේ මන්නේ ඒක දන්නේ. මට කියලා දෙන්න ඕනේ නැහැ මම දන්නවා මම රණ්ඩු වෙන්නේ නැහැ නිකන්. බොහොම ප්‍රියමනාපේමයි රණ්ඩු වෙන්නේ. අවවාද දෙනාට කැමති නෑ එපා කියනාට කැමති නෑ හඬු වෙන අයට. එව් එක මුදුන්පත් කරගන්නම කටයුතු කරනවා. හඬුවේ ප්‍රතිඵලය මොකද්ද? කොහොම හරි අනික යටපත් කරලා Taman ජය ගන්න එක. ඒ සඳහා මොනවද ගන්න තියෙන දූෂිත වැඩපිළිවෙල? ඒ සියල්ලම කරන්න ඔහු ලැහැත්ති වෙනවා. අනිකට ගහන්න අසුචි දෙන ගල ගන්න ගියා වගේ අසුචි කොට ගන්න පයින්නවා. පැන්නට පස්සේ බලනකොට අසුචි නිරගිය. මැවිච්ච නිරයක් තියෙනවා අසූචියේ. ඒ නිරේට පාර පේනවා කර්ම ශක්තියෙන්. හොඳ ලස්සන ඇදලා ඉන්නවා එකෙක් පේනවා. පුරුදු කරපු ඒවා. මේ ලෝකේ ඉන්නකොට පුරුදු කරලා තිබුණා නම් එහෙම. පිරිසිදුව හොතල ඉන්න කෙනාට හිතාලෝන කෙනෙක් අනික් අයගේ වැඩිපුර ප්‍රසාදය එහෙම ඉල්ල වෙනවනම්. ඊර්ෂියාව බලවත් වුණාම ඕකේ ඇඳුම් ටික පුච්චන්න ඕනේ. නැනම් ඕකේ ඇඳුල ගහන්න වෙන වලපාරක්. සුවඳ ගහගෙන එනවා ගහන්න වෙනවා රසූචි ටිකක් අරගෙන ඔකිට. හිතනවා හොම්. ඔන්න ඔය જાතිය මානසිකත්වයක් තියවිලා ගති නිමිත්තක් එහෙම මතු වුණා නම්. කර්ම නිමිති ගති නිමිති මතු වෙලා ආවනම්. මරණාසන්න මොහොතේ පනාදීන වෙලාවට දන්නේ නැහැ මනස ලස්සනට හීන පේනවා. කර්ම ශක්තියෙන් අර ලස්සන කාන්තාවක් මවලා පෙන්නනවා. මවලා පෙන්නලා ආසන්න කරලා පෙන්නනවා අපායක්. ගහන්න හිතෙන අසුචි පාරක් කරකින කියලා හිතෙනකොට ලස්සන රූපයක් මැවිලා සුවඳ ගහන එකක් ඇදිලා පේනවා දර්ශනයේ. දෝෂය මානසිකත්වයෙන් පයින්නවා ඇඟෙන් අහකට. ඒ කියන්නේ චුත වෙලා පරිසන්දී ලැබුවා නමුත් දන්නේ නැහැ මේකක් වෙච්ච බව. ගතියට අනුව උප්පත්තිය ලබාගෙන ගහන්න අසුචි ගන්න පැන්නේ ලං කරලා පෙන්නපු අවි අසුචි නරේ නිරකේ. අවිතිය එහෙම නෙවෙයි. අවිතියන අටමහා නරේ එකක්. මැවිච්ච අසූචි නරකයක් තියෙනවා. කරවටක් වැටුනහම ඒකේ හිර වෙනවා. එහෙමත් එක්තරා ඔසුපත් නරකයක් තියෙනවා. ලඟ වෙලා පේනවා ගන්නවා අසූචි ගන්න දෙකිට ගහන්න කියලා පයින්කොට. තමන් කොටු වෙනවා අසූචි වලට හරියට අතුරු දහන් වෙනවා. කර්ම ශක්තිය වැහැලා ඉවරයි අසූචි නිරයට. අරකගේ ඇඳුම් ටික පුච්චන්න ඕනේ අහුණා නම්. අදහසක් එනවා. ගින්දරපත් වෙන නිරයක් පේනවා ලඟ වෙලා. මේ කර්ම ශක්තිය මහා පුදුම දේවල් කරන්නේ. ඈතදී ලං කරලා දෙන ලංකේ ළඟදී ඈත් කරලා දෙන මේ මානසිකත්වය හරි දක්ෂයි. ඔය සියුම් ලෝකවල හැටි. අර නිරේ අත ළඟට එනවා වාගේ. ගිනිගත නිරයක් තියෙනවා. ළඟ පේනවා හුළු අත්තා පත්තු කරගන්න. ඇඳුම් ටික තියලා හිටන් බහිර ගිහලා නාන්නවක් කොහොමද බහැලා දෙන්නේ. ආ නාලා එන්න හදන්නේ තෝ අඳුම් අඳින්න දෙන්නා වැඩා. අතල ගින්දර තියෙනවා මේක පත්තු කරගත්තා නම් මේකේ ඇඳුම් ටික පිච්චියයි කියලා මරණාසන්න මොහොතේ අනික් අයට වෙන්නේ පලාදීනවා. දූෂ්‍ය මානසිකත්වයෙන් එතනින් මර කොල්ලොල් අරගෙන පයින් එපා. ගන්ධබ්බය එතනින් පැහැලා ගිහිල්ලා. නේරායික සත්‍යයලා ඉපදිලා ඉවරයි. පටිසන්ධියත් ලබලා. අර කරගෙන දුවන්නේ කොහටද අර ගින්දර වේලකින් ගින්දර ගන්න. ගියා ගාම ලේසුවා වැන්න අයකට ගින්දර අනුපෝචනක පැත්තක තමන් පිච්චෙනවා. අන්න තවත් ඔසුපත් නරකයක්. ඒවට යන හැටි ඔය කියන්නේ. කැමැත්තේ යන්නේ නැද්ද කියන එක පෙන්වන්න කැමැත්තේ යන හැටි. ඔය ක්‍රමවේදේ. ඔන්න ඔහොම මැරිච්චා යනවා. අකමැත්තේ නෙමෙයි කැමැත්තෙන්ම තමයි යන්නේ. කැමැත්ත මොකද්ද? අනුන්ට පහර ගහන්න තියෙන කැමැත්ත Taman නැහුණත් කමක් නෑ අනුන්ට පහර ගහන්න ඇත්නම්. මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මේ අවිජ්ජා කියන දැඩි රෝභයේ හැටි, අදෝමනස. දෝමනසේ හැටි. ඊයයි තමයි අර අපාගත වෙන්නේ. ප්‍රේතාපායට යන්නේ. ඒ තරම් බලවත්. ඉතින් මේ දොම්නසේ හැටීමේ පෙන්වන්නේ. ওই ගති ලක්ෂණ තියෙනවා නම් එහෙම කොච්චර මන්නම් අපාය යන්නේ නැහැ කියවට හරියන්නේ නැහැ. මං හුඟා පින් කරලා තියෙන කියවට හරියන්නේ නැහැ. මොකද? උපාදානය කරලා තියෙන එකට අනුවයි භවයේ. කවුරු හරි දැක්කහම එකපාර මතක් වෙන්නේ ওই જાති එකක් නම් එහෙම කොච්චර පින් කළාත් මතක් වෙන්නේ පින නෙමෙයිනේ. අර අසත්පුරුෂ ගමනේ. එහෙනම් ඔහොම කෙනෙක් හිටියොත් එහෙම උපාදානය කරගත්තකින් තමයි කර්ම භවයේ ලං වෙලා තියෙන්නේ. අවසාන මොහොතේදී උපාදාන වෙලා භවයට යන්නේ ඒක. අවත ඒක අනුකූලව මැවිලා පේනවා. කර්ම ශක්තියේ මායාවක් මවලා පෙන්නලා අතුරු දහම් අර විදිහට අතුරු දහම් වෙනවා. ඒ මායා රූපයට ගහන්න පැනලා තමයි තමා විනාශ වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා මේ දොම්නසේ හැටි මෙහෙමයි. අවිජ්ජා කියන්නේ දැඩි ලෝභයක්. අභ්‍යන්තරයේම නැගෙනවා ඒක. ආවට ගියාට ආපු එකක් එහෙම නෙමෙයි. එතන වැටුනහම මොකද කරන්නේ? ඕන දහ බලු වැඩක් කරන්න ඕන නිහිත නිග්‍රහ වැඩක් කරන්න කැමති. ඒ ආස්වාදයේ ගැති වුනහම හැටි. මෙහෙම ස්වභාවයක්. අපේ ස්වාමින් වහන්සේ ළමක් දැන් අපවත් වෙලා කියන විදිහට නැත්නම් උන්වහන්සේ කල්පය කරලා තියෙන්නේ. ඉතින් ඒ උන්වහන්සේ වැඩ ඉන කාලේ කරපු පරීක්ෂණයකින් දැකපු දෙයක්. යම් කිසි গুপ্ত පැත්තක් පිළිබඳ පරීක්ෂණය කරපු එකනේ තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ. උන්වහන්සේ දැක්ක එක්තරා දර්ශන කතාවක් පොතක තියලා මම දැක්කා. උන්වහන්සේ අධ්‍යක්ෂකපු දෙයක්. එක්තරා කාන්තාවක් වයසට ගිහිල්ලා සෙම්ම මාරුවක් හැදිලා කාරලා පරික්‍රමට දානවා පේනවා. පරික්‍රමී සෙම නැහැ. දැන් හරි පුදුම දෙයක්. දාන සමාවලට සෙමට වෙච්ච දෙයක් නැහැ. පෙර කාලයක යාළු වෙලා හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එතනින් මැරිලා අර ඉත්‍ත්‍රියම මුල් කරගෙන පෙරේතී වෙලා ලඟ වෙලා ඉඳගෙන මොකද කරන්නේ? භෞතිකව දාන සෙමපිඩ දාපු ගමන් ගිලිනවා. දැන් අවිජ්ජාව කොයිතරම් බලවත්ද මේ අවිජ්ජාව වල හැටි පෙන්වන්නයි කියන්නේ. දැඩි ලෝභය කිව්වහම දැඩි රාගයත් ඒක තමයි අයිති. ඉතින් මොකද වෙන්නේ? දැන් මේක ක්‍රමවේදය මොකද්ද? අපි ඔය කියන ගන්ධබ්බ ලෝකේ නැත්නම් ඔය කියන പ്രേත ලෝකේ, අමනුෂ ලෝකේ. මිනිස්සු අතර ඉන්න එක්තරා කොටසක් ඉන්නවා යක්ෂ പ്രേත ආදී වශයෙන්. අන්නේ කොටසකේ ශරීර මිනිස් ශරීරයක ගණී භාවනෙන් 1000න් එකයි තියෙන්නේ. මිනිස් ශරීරයක ලේවුරා වුණා නම් අර කූඩල්ලා වොන්නේ නැහැ උගුරු 1000ක් ඇද්දාම මිනිස් ශරීරයේ භෞතික ලේගුරු එකක් ඉවරයි. මොකද අර ගණීයභාවනේ 1000න් එකක් අඩු ශාරීරියේ දහස් පාරක් ක්‍රියාත්මක කරනකොට භෞතික ලෝකේ එක දෙයක් ගත්ත හැකි. ඒකේ හැටිය ක්‍රමී. එහෙනම් අර ප්‍රේතයා කොච්චර වේගකින් අර කෙලපාර රවාගෙන රවාගෙන යනවද? පරික්කවට වැටෙන්න ඉස්සලා ඉවර වෙන්න. මෙන්න මෙහෙම ක්‍රමයක්. ඉතින් ඒතොර ඒ තරම් ප්‍රියමනාපයක් ඇති කරගත්තේ මොන තරම් කෑදර ජරාවකටද? අර ප්‍රේත අත්බැවේ ඉපදිච්ච කාර ප්‍රේත කෙලහොටු ප්‍රිය වුණ හැටි. අන්න ඒ ගති ලක්ෂණ වල ස්වභාවය ඒක තමයි කිව්ව අභිජ්ජා දෝමනස දෙකේ ස්වභාවය පෙන්වන්නයි ඔය කිව්වේ. එහෙනම් මේවා බොරු නෙමෙයි මේ ධර්මානුකූලව වෙන පරිත්‍යාසම්පන්න ක්‍රියාවලිය. ඒවා දැකලා පෙන්නන සමන බ්‍රාහමණින් විශ්වාස කරන එක දසවස්තුක සම්මාදිටිය එකක්. මෙලෝ පරලෝ තත්වාකාර නෝනින් දැක ප්‍රකාශ කළ මහාන බවුනෝ ඉන්නවා ඒකයි කියන්නේ බොරු නෙමෙයි කියලා දකින්නයි කියනවා නම් ඒක විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරගත්තොත් ලොකු සහනයක් එනවා Tamanට. බොරුවෙන් රවට්ටන්නේ නැහැ. උන්වහන්සේලා දැකපු දේ සත්‍ය වශයෙන් කියනවා ඇත්ත කියනවා මිස බොරුවෙන් රවට්ටන්නේ නැහැ. ඒ විශ්වාස කරලා තමනුත් ඒ මගරේ වැස්සාම මේක ලොකු උදා මේ Tamanට ආධාරයක් වෙනවා. ඒ මාර්ගය වඩා ගන්න. එතකොට මොකද වෙන්නේ? ආදීනෝ බොහෝම ලස්සනට දකින්න පුළුවන් වෙනවා. අන්න ඒතර දකින්න ඇලීමේ සහ අර අවිජ්ජා දෝමනස කියන දෙකේ තියෙන භයානකත්වේ. ආදීනෝ දකින්න ඕනේ. එවන්දු අවිජ්ජා දෝමනස කියන මානසිකත්වයන්ගේ වෙන් වුණොත් එවන්දු වන්නා වූ තිරිසන්ගත වීම එහෙම නැත්නම් යක්ෂ ප්‍රේත ආදියට යාම, නිරයට යාම, සතරපා උප්පත්තියෙන් නිදහස් නේද කියලා. එහි ආනිසංස දකින්නත් ඕනේ. එහෙම දැකලා තමා මේ ආනිසංසය කරන්නේ එහෙනම් අතමිදීම කරා යන්නයි මේ යන්නේ. නිවන් දකින්නයි මේ මග වඩන්නේ කියලා දැනගත්තා නම් මනස සිහියෙන් ඉන්නවා එබඳු අවස්ථාවකින් මිදෙන්න. එහෙම අවස්ථාවකට අරමුණක් එනකොට වහාම සිහි කරන්න පුරුදු වෙන්න ඕන සතිපට්ඨාන කිව්වේ ඒකයි. මහා සතිපට්ඨාන භාවනාවේ සතිය පිහිටෝන හැටි. මෙන්න ආව කාලකන්ණි අරමුණක් ලස්සන ආස්වාද දෙන જાති එකක්. ආස්වාදයේ මායාවේ මුලා කරලා මෙන්න මේ જાතිය දුගතියකටපත් වෙන જાතිය ගොඩනගලා දෙන්නේ මේක. ඒ જાතිය සංඛාරයක් නෙමෙයි ගොඩනගන්න මුල පටන් ගන්න හදන්නේ. වහාම සංවරත්වයටපත් වෙනවා කියලා. ඒ අරමුණ ගන්නේ නැතුව ආකින් යත්තිලා යන්න ඕනේ. අරමුණට තිර තියන්නේ නැහැ. ඒ තමයි කිව්වේ අයස සංවර කරන්න කන දිවනාසය ශරීරය සංවර කරන්න. ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය ඉන්නේ ඔන්න ඕක කරගන්න බුදුදහම දැක්කාට පස්සේ. කලක් යනකොට මොකද වෙන්නේ? ඒ ආහාරයේ විඥාණයට ආහාර වෙලා තිබුණා. අර අවිජ්ජා දෝමනස කියන જાතියේ විඥානයක් හැඟවිලා තිබුණා නම් ආහාර නිරෝධ කරනකොට ඒ විඥාණයට ආහාර නැතිලා විඥාන නිරෝධ වෙනවා. අන්න ආරි මාර්ගය තුලින් විඥාන වනසල දමන ආකාරය. කර්ම භවී පිහිටලත් විච විඥාණයට ආහාර නැති වෙනකොට ඒ විඥාණයට තමන්ම මෙහෙ යවන්න බැරුව යනවා. නැගී හිටින්න බෑ අරමුණක් ආවුහාම. විඥාණය බලවත් නම් මොකද කරන්නේ? අභ්‍යන්තරයෙන් කුළුහරක් වාගේ නැగిලා එනවා. අරමුණ දැක්ක ගමන් කණ්ඩ අරමුණ නැగిලා එනවා. හිත නැగిලා ඇවිදිලා ගිලපන් ගිලපන් අදහස දෙනවා. අරමුණ ගිලගෙන ආස්වාදයට පන් කියලා. අන්නේ වෙලාවට සතියෙන් යුක්ත වෙකේ මිදෙන්න ඕනේ මුල් කාලේ. ඊට පස්සේ අරමුණට ආහාර නැති වුනහම අරමුණ මැරෙනවා. ඊට පස්සේ අරමුණ ආවට ගිලපන් කියලා ඉල්ලන එක නා අභ්‍යන්තරේ නෑ. පබාසර විදම්බිකේ චිත්තං කියන එනකොට ආගන්තුක උපක්ලේශ නැති චිත්ත ප්‍රවාසලත් ඒ චතුර්ථ ධානයටත් ඇවිදිලා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදී ආරම්භ කරන්න ඉස්සෙල්ලාම මේ ගැඹුරුව ඒවා දීර්ඝ ලෙස බණ අහන්න ඕනේ. දීර්ඝ ලෙස අර දීර්ඝ ලෙස කල්පනා කරන්න ඕනේ. ආවට ගියට යන්තම් පොඩි කල්පනාවකින් මේව අයින් කරන්න බෑ එන අවිජ්ජා දෝමනස දෙක. දැඩි තරහක් එනකොට එකපාර අයින් කරන්න බෑ. ඕවාගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර මහා භයානකයි අදහසක් නේ මට ආවේ මේක නම් ආයතනයක් ඉහාත්ම කරන මං ඉඩ දෙන්නේ නැහැ මනසට කියලා. අන්න එහෙම හික්මෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙම අරමුණක් එනකොට ඒක ඉවසන්න හැකියාව ලැබෙනවා කල්යනකොට. ඒතර සතුටු වෙන්න පුළුවන් එක්තරා මට්ටමක් වල සතිපට්ඨානිය වැඩිලා. කාගෙන්වත් අහුවට හරියන්නේ නැහැ මට දැන් සතිපට්ඨානෙ වැඩිලාද කියලා. Tamanටම තේරෙන්න ඕන. ඇලීමට හේතු වෙන අරමුණක් පෙර එනකොට කොහොමද ඇලුනේ? ඊට පස්සේ හඹා ගිහිලා කොහොමද ක්‍රියාවට කතාවට වැස්සේ? දැන් කොහොමද ඒ අරමුණ එනකොට ක්‍රියාත්මක වීම? 10ක් මොකුත් නැහැ. අරමුණෙන් අහක් වෙන්න පුළුවන් දැනුමක් නැතුව. අරමුණ තුච්ච නිදි දෙකක් බව මොහොතකින් එනවා දැනෙනවා. අසාර අරමුණක් බව දකිනවා. මොහොතකින් ඉවත් වෙලා යනවා. අන්න එතෙන්ට එනකම් මොකද කරන්න ඕනේ? දීගං වා අස්සසන්තෝ කියන්නේ දීර්ඝ ලෙස අරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකක්. සුසුමැරීමේ ක්‍රමයේ තව එකක්. ඒක තවත් ක්‍රමයක්. ඒක දැනගන්න ඕනේ. ශාරීරියේ දාහය වැඩි වෙනකොට ඔය ඔය කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්ව මොකද්ද? අපේ තියෙනවා මනෝ රූපයක්. සූක්ෂම කය කිව්වෙත් ඕකට. නාම කය කියලා ඔක හඳුන්වනවා ධර්මී අටුවාවල. නාමකය කියලා කිව්වෙත් ওই සූක්ෂම කය කියලා ඇක්සල් බොඩි ආදී වශයෙන් කියන එකට. ওই නාමකය රත් වෙනකොට රූපකය රත් වෙනවා. ඒ කියන්නේ මේ ගණී භවන කය. මස්ලිය සහිත කය. මේක ඇසුරේ ඒක තියෙන්නේ. ඒ නාමකය ආකෘතියක් වශයෙන් තමයි රූපකය හැඩ ගැහිලා තියෙන්නේ. නාමකය රත් වෙනකොට ගති ලක්ෂණේ රත් වෙන එකක් නා. අනුව රූපකය හැඩ ගැහෙනවා. නාමකය කාමුකත්වයට හැඩ ගැහෙනකොට රූපකය කාමුකත්වයට පෞතලයේ හදනවා. හැදුනාට පස්සේ පාලනය කරගන්න බෑ. අර නාමකය සංවර වුණාම රූපකය සංවර වෙනවා. සමාධියට හරි පහසුයි. ඉන්ද්‍රියෝ 1000න් දවන්නේ නිදහස් ඉන්ද්‍රියන්ගේ තියලා සෑහළු වෙනවා. මෙන්න මේ ස්වභාවයටපත් වෙන්න ඕනේ. ඒ ස්වභාවයටපත් වෙනකොට එකපාර වෙහැ. අර ක්‍රමක්‍රමයෙන් 1000 සංසිඳනකොට හදවත තුල ඇතිවෙන අභ්‍යන්තරයේ ඇතිවෙන 1000ක් තියෙනවා. ඒ 10ත් එකින් එක සුදු කිරණ වලින් දැවෙනවා. අර මොකද අර නාමකය නැත්නම් අර ඇක්සල් බොඩි එහෙම නැත්නම් සූක්ෂමකය කියන එක සුදු පාට වෙන්න පටන් ගන්නවා. යහපත් සුද්ධ චරිතයේට. එතකොට ඉස්සෙල්ලා තිබිච්ච කළු පාට කරපු එක හරියට මේ මස්ලේකයි ඉස්සෙල්ලා තිබුණ කළු කිරණ. ඒ කියන්නේ රාග දේශ දෙකෙන් ගොඩනැගිච්ච කිරණ මේකේ තියෙන ආයකින් හටගත්ත කොටස. ඒ නිසා හටගත්ත වාපිස්තියම් දොස් කරවුවා. හරියට කොහොමද කියනවා නම් දැල්ල වැඩි කරපු චිමිනි ලාම්පුවක ඒ වැඩි වෙච්ච ජල්ල චිමිනියේ බැඳෙනවා ගිහිල්ලා. ගිහිලා අඳුරු වෙනවා. ඊට පස්සේ යටින් දැල්ල හැදුවට අර චිමිනියේ දැල්ල අයින් කරන්නේ නැත්නම් එළිය ගන්න බෑ. මෙන්න මෙයාගේ මේ මස්ලියේ කයට පෙර රාගදේශයන්ගේ දුන්න අඳුරු කිරණ මේකේ බැඳිලා තියෙනවා කිරණ නිසා හටගත් අපදලව්ගේ. දැන් හිත ඇතුළ සුද්ධ කරගත්තට මේ ගත සුද්ධ නැහැ. එහෙනම් අර සමාධි සුවේට කය සකස් වෙලා නැහැ. එහෙනම් ඒකට කළ යුතු ක්‍රමයක් තියෙනවා මොකද්ද? මේ කයේ තියෙන අපද්‍රව්‍ය අහ කරන්න එක්තරා සෞඛ්‍යමය ක්‍රමයක්. ශාරීරික ව්‍යායාමයක්. අන්න ඒකනේ මොකද කරන්නේ? දිග සුසුමක් අරගෙන සුසුමෙන් සුසුමට සුසුම අරින්න ඕනේ. එහෙම භාවනාවක් ඔන්නෝකින් නිස්පාදනය වෙනවා. අන්නේ මහන්සිය අරිනකොට අර පපුව ඇතුලේ රාග දේශ නිසා දැවි දැවි තිබිච්ච නිසා හටගත්ත අපතලව්වේ පිට වෙන්න පටන් ගන්නවා. මුල් කාලේ පිට වෙලා ගියාට පස්සේ හරි සැහැල්ලුයි. අලුතෙන් නිෂ්පාදනය කරන්නේ නැති නිසා අභ්‍යන්තර හිත පිරිසිදු නිසා බාහිරට බැඳලා තිබිච්ච කාර කාරම් කහටත් ගැලවිලා ගින් සුද්ධ වුණාට පස්සේ ගතර කාම 1000ක් නෑ දැන්. ද්වේෂය නිසා ඇති වෙන 1000ක් නෑ නිදහස වෙනවා. දැන් මේ කයට ඕනේ පුංචි ඔක්සිජන් පොඩ්ඩයි. මොකද හේතුව ඉස්සෙල්ලා තිබිච්ච විශාල අපද්‍රව්‍ය කොටසක් දවන්න පුච්චන්න අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයක් ඉස්සෙල්ලා ඕනෑ වුණා. කාබන් ඩයොක්සයිඩ් බරපත් කරපුවා ගිනිහින් දාන්න. දැන් මේ ප්‍රමාණය ඉතර දැවෙන්නේ නැති හින්දා පුංචි හුස්මක් ඇති. මේක න්‍යාය ධර්මයක්. විද්‍යානුකූලයි. එතන කල්යන්ට යන්න මොකද වෙන්නේ? නිදහස වෙකතෙන්ලා ඉන්නකොට කය සෑල්ලු කරගන්න පුංචි හුස්ම යෝනේ. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමිත පජානාති රස්සං වා අස්ස සන්තෝ රසං පස්ස සාමිත පජානාති කියලා ඉතින් දැනගන්නවා. ඔන්න දැන් මගේ මානසිකත්වයේ අනුව කායිකත්වයේ ක්‍රමක්‍රමයෙන් හැඩ ගැහිලා තියෙන්නේ. දැන් මේ මහා හුස්ම දැන් ඕනේ නෑනේ. ඊටාම කෙටි හුස්ම පුංචි හුස්මකින් මට මේ ජීවිතය පවත්වන්න පුළුවන් කිසිම අපහසුාවක් නැතුව. අන්න එහෙම දකින්නවා. දැක දැකයි සහනී ලබා ගන්න උපක්‍රමයක් තියෙනවා ප්‍රයෝගයක්. ඒක ප්‍රයෝග සම්පත්තියක්. ඒ සම්පත්තියේ මේ හුස්ම හුස්ම ක්‍රියාත්මක කරලා ක්‍රමානුකූලව ඇඟ ඇතුලේ තිබෙන දාහය අහක් කරලා මනස රැකවරණ සලසගත්තොත් අර නියවරණයන්ට ගෝචර වෙන්නේ නැති වෙන්නේ. ඒ භාවනාව වැඩිලා ධානයටපත් වෙනවා. මේකත් එක්තරා විදිහක ආනාපාන සති භාවනා ක්‍රමයක්. මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා මේක පටලවාගෙන තියෙන්නේ. ওই දෙක වෙන වෙනම දැනගන්න ඕනේ. එකක් සමත ක්‍රමයෙන් ගිහිල්ලා විදර්ශනා පූර්ණ කරගන්නවා. අනික විදර්ශනාවෙන් ගියහම සමතේ පූර්ණ වෙනවා. ওই ක්‍රම දෙක. ඉතින් මේ දැන්ට තියෙන සංගරායේ ලිපි තියෙනවා. ඒ ලිපි බලලා මේවා විස්තර කරගන්න නැත්නම් මේ කියලා ඉවර කරන්න බෑ. බොහොම දීර්ඝ විස්තර. ඒකින් එක තව අඩුපාඩු ලිපි තියෙනවා බලලා ඉදිරි සංගරාවල ලිපි වශයෙන් සකස් කරලා දෙනවා.